සැමතම සුවපත් වුණු සංසිඳුණු සැනසෙල්ලටපත් වුණු සිසිල්ලුණු සම්තානේක සතුට ප්‍රීතිය ප්‍රමෝදය අත්දකින්නට ලැබෙන සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍රවරුනි මෙත් මග පස්වෙනි වැඩසටහනත් සමගයි නිලඹ භාවනා මධ්‍යස්ථානයත් ඔබ අපත් මේ මුණ ගැහෙන්නේ කාලේ පිදුරු ගහක නොවේ පිදුරු කෙන්දට උනත් එල්ලෙන්නට හදන හොයන කොහොමද බේරෙන්නේ කුමකින්ද රැකවරණය ලැබෙන්නේ ඒ පිළිබඳ ආකූල ව්‍යාකූල කාලෙක මෛත්‍රිය අපට භ්‍රමමය වූ දිව්‍යමය වූ දෑතක් දිගු කරනවා බොහොම සබිමත් දෑතක් අල්වා ගන්නා ලෙස ආදරයෙන් දයාවෙන් සහ කරුණාවෙන් පවසමි. මෛත්‍රිය මෛත්‍රිය නැමැති දෑතේ එල්ලෙන්න. මෛත්‍රිය නැමැති දෑත හොඳින් අල්ලගන්න. මෛත්‍රිය අපිව අතාරින්නේ අපි මෛත්‍රිය අතහැරියොත් මිස මේ කලපමණක් නොවේ අවදත් අපිට හිතාගන්න පිළිවන් හිතා ගන්නට බැරි ව්‍යසනවලදී කායික මානසික සමාජික කාලගුණ විවිධ ධර්මතා නිසා ඇතිවුණු ඇතිවන ඒ ව්‍යසනවලදී ලෝකේට පිහිටක් උපකාරයක් ආධාරයක් උදව්වක් දුන්නු දෙන එක් විශ්වීය ධර්මතාවක් තමා මෛත්‍රිය මෙත්තා මේ විශ්වීය ධර්මතාවක් ආගමක් නොවේ මෛත්‍රියට ආගමක් නැහැ මෛත්‍රිය පිළිබඳ බොහෝ ආගම් කතා කරනවා. ඒ ශාස්ත්‍රෝන් වහන්සේලා ගේ අධ්‍යක්ීම් වලට සාපේක්ෂව ඒ සංස්කෘතිය ඇතුලේ තිබුණු වචන වලින් මේ මෛත්‍රිය ගැන කතා කරලා තියෙනවා. මේ විශ්වීය ධර්මතාව ගැන කතා කරලා තියෙනවා. මේ වෙනස්. අත්දැකීමට සාපේක්ෂවයි කතා කරන්න වෙන්නේ. මේ බුදුදහම අප්‍රමාණ වූ මෛත්‍රියක් ගැන කතා කරනවා. අනන්ත වූ මෛත්‍රියක් අපමඤ්ඤයි අපරිමාණ මානසං භාවය අපරිමාණ එතන මොකද බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම මෛත්‍රිය පිළිබඳ අනන්ත වූ අත්දැකීම අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අත්දැකීම අප්‍රමාණ වූ අත්දැකීමක් ඉතින් අප්‍රමාණ වූ අත්දැකීමක් ලත් ශාස්ත්‍රූන් වහන්සේ නමකට ඒ විශ්වීය ධර්මතාව ගැන ඒ අප්‍රමාණ ස්වභාවය ගැන කතා කරන්න කිව්වා. ඉතින් ඊට මෙහා සීමා සහිත අධ්‍යක්ීම් ලත් ගුරුවරුන් පවා ඒ Taman ලත් සීමිත අධ්‍යක්ීමේ තිබෙන ආශ්චර්යමත් බව ගැන හැම ආගමකම වගේ කතා කරනවා. ආගම් වලින් එහාට ගිහිල්ලා විශිෂ්ඨෝ මිනිසයා ආදරය ගැන කතා කරනවා. එක්කෙනෙකුට සීමා නොවන පෙරලා යමක් බලාපොරොත්තු නොවන ආදරය පිළිබඳ, දයාව පිළිබඳ, අනුකම්පාව පිළිබඳ, කරුණාව පිළිබඳ ඒ විශිෂ්ට වූ පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමදෙනාම කතා කරනවා. ඉතින් එකී මේකී නොකී සියලුම කරුණු කාරණා වලින් කල්යාණ මිත්‍රේනි ඔබ අප හැම දිනාම එක්තරා දුරකට අවිනිශ්චිත භවයේ අනතුරුදායක භවයේ අවදානමේ ගැත්තේ පාතබල ඒ අවදානමට වැටෙනවද එහෙට වැටෙයිද, ගොඩෙන්න පුළුවන් වෙයිද කියන චකිතයෙන් ඉන්න මේ කාලේ විශ්වාසය තැබිය හැකි. භක්තිය ඇති කරගත හැකි. ප්‍රසාදය පහළ කරගත හැකි. අපි කාටත් අදවතින්ම සමීප විය හැකි සරලම ධර්මතාවක් තමා මෛත්‍රිය. ඒ පිළිබඳ අපි වැඩසටහන් හතරකදී විවිධ අංශවලින් සාකච්ඡා කළා, කතා බහ කළා. මෛත්‍රිය පිළිබඳ නිර්වචනයක් දෙන්න අපි උත්සාහ කළා. ඒ පහසු නැති බව පෙනුණා. අපිට අපේ භාෂාවේ බොහෝ වචන අවශ්‍ය වුණා. තනි වචනයක් නැහැ මෛත්‍රිය කියන්න. ඊළඟට මේ මෙහි තිබෙන මේ මේන් කළ හැකි දේවල් පිළිබඳ අපි කතා කළා යම් යම් විද්‍යාත්මක පරීක්ෂණත් ආශ්‍රයෙන් මේ මෛත්‍රී සාගත වචනයක තිබෙන බලපෑම ගැන මොනතරම් බලපෑමක් භෞතික ලෝකේ කරනවද ඒ වචනය දැන් භාවනාව පිළිබඳ බොහෝ පරිශ්‍රණ අද ලෝකේ කරනවා එදත් කළා හැබැයි එදා කලේ වෙනස් ආකාරයක එදා භාවනාව පිළිබඳ පරීක්ෂණය කලේ තමන්ම භාවනා කරා ඒ තමා පෙරදිග ක්‍රමය. පරේෂණයක් කරන පෙරදිග ක්‍රමය තමයි පරේෂකයාම පරේෂණයේ බවට පත් වෙනවා. ඉතින් බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඒ පරේෂකයා වෙනම ඉන්නවා පරේෂණයේ වෙනම තියෙනවා ඒට සහභාගී වෙන ඇත්තන් වෙනම ඉන්නවා කොහොම හරි භාවනාව පිළිබඳ අද ලෝකේ බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යාගාරවල පරීක්ෂණ කරනවා. ඉතින් මේ පරීක්ෂණවලට බොහෝ විට භාවනාවේ මේ සතිය තමා මාත්‍රිකා කරගන්න සතිමත් බව. එතකොට මේ භාවනාව පැතිලන්ට මේ කායික පැත්තෙන් මොලේ මේ ශක්තිමත් බව නිසා මොළයේ මොනවද වෙන වෙනස්කම් පිළිබඳ. ඉතින් මොළයේ පිළිබඳ දීර්ඝ වූ ගැඹුරු අනාවරණයන් භාවනාවක් සමග විද්‍යාව සිදු කොට තිබෙනවා සිදු කරමින් යනවා. ඒ සමහර ඒ පරේක්ෂණවලට බොහොම ඈතින් දායක වෙන්න අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා. විවිධ විශ්වවිද්‍යාලවල විවිධ පරීක්ෂකයන් ඉතින් ඒක ඇමරිකානු ජාතික පරිශිකාවක් ඒ පිළිබඳ පෙරදිග ක්‍රමයටත් පරිශීණය කළා එතුමිය ඇවිත් නිල්ලඹ කාලයක් භාවනා කරමින් සහ ඊළඟට ඒ බටහිර විද්‍යාත්මක ක්‍රමයට මොළයේ පිළිබඳ ආශ්‍රයෙන් ඒ පරිශීණය කළා. ඉතින් ඒක අපිට හැකි පමණින් උදව් කළා. හැබැයි උදව් කරලා එතුමියට මා කීවා ඔබතුමීට පුළුවන් නම් මොලේ අත ඇරලා හදවත අරමුණු කරගෙන ওই පරිශ්‍රණය කරන්න. මොලේ අద్භූත ඉන්ද්‍රියක් බව හැබෑව. කවදාවත් හරියට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ ඉන්ද්‍රියක් තමයි මොලය. ඒ ඇත්ත. නමුත් මේ භාවනාවේ වෙනස්කම් පිළිබඳ ඒ භාවනාවේ තිබෙන අත්දැකීමේ පැත්ත පිළිබඳ විශේෂයෙන් සමත භාවනාවේ අවශ්‍ය නම් පුළුවන් නම් ක්‍රමයක් හොයාගන්න මේ හදවත පිළිබඳ පරිශ්‍රණයක් කරන්න. මොකද එතුමී හිර වෙලා තිබුණේ බොහෝ තැන්වල. මා දන්නේ ඒ පරිශ්‍රණය කළාද කියා. හැබැයි සතුටට කාරණයක් තමා මේ මෛත්‍රිය පිළිබඳව දැන් දැන් මේ කලක පටන් විද්‍යාත්මක ලෝකය පරිශ්‍රණය කරනවා. මේ සතියෙන් ගිහිල්ලා නැවතිච්ච තැනක් තියෙනවා. සතිය අපිව එක්ක ගිහිල්ලා නවත්තන තැනක් තියෙනවා විද්‍යාත්මක ලෝකයෙන් එහාට යන්න අලුත් දොරටුවක් ඇරලා දෙනවා මෛත්‍රිය. ඉතින් ඒ ප්‍රතිඵල විශ්මිතයි. විශ්මිතයි මෛත්‍රියේ ප්‍රතිඵල. මෛත්‍රියේ විස්මිත ප්‍රතිඵල පිළිබඳ යන්තම් දිවදාලා හරි අපි කාටත් ප්‍රත්‍යක්ෂයන් අත්දැකීම් තිබෙනවා. ඒ හොඳටම පැහැදිලි කරගන්න පිළිවන් කිසියම් දුරකට මේ මෛත්‍රිය නැති අවස්ථාවල මෛත්‍රිය කියන ඒ විශ්වීය වූ ස්වභාවයේ ශක්තිය සමග අපි සම්බන්ධ නොවුණු අවස්ථාවල අපේ ස්වභාවය ගැන අපිට පුළුවන් හොයලා බලන්න. අපිට අපි කෝපයටපත් වෙන වෙලාවක කොහොමද තරහ ආපු අවස්ථාවක ඉවසීම නැති වුණු වෙලාවක කේන්ති ගිය වෙලාවක කෝප වුණු අවස්ථාවක කුපිත වුණු අවස්ථාවක අපේ අත්දැකීම් මොනවද ඉතින් ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍ය නැහෙනි අපි කාටත් ඒ පරීක්ෂණ කරන්න පිළිවන්නේ හොඳට බැලුවොත් කවුද කැමති කෝප වුණු කෙනෙක්ගේ මූණ දිහා බලන්න? කවුද කැමති? තරහ තරහ ගත්ත කෙනෙක්ගේ මූණ දිහා බලන්න කවුද කැමති? Taman ආදරේම කරන කෙනෙක් වෙන්න පුළුවන්. Tamanගේ ආදරණීය දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්. මව පියා විය හැකියි. සංපුරුෂයා බිරිඳ වෙන්න පුළුවන්. තාම හෘදයාංගම වූ මිත්‍රයෙකු වෙන්න පුළුවන්. නමුත් කෝප වුණු වෙලාවක අපි කැමැතිද මුණ බලන්න. අපි කැමැතිද කතා කරන්න. අපි කැමැතිද මේ එක ආසනයේ වාඩි වෙලා ඉන්න. බස් එක වගේ එක තැනක වාඩි වෙලා ඉන්න කැමතිද යහපත ආසනයේ ඉන්න කෙනා කෝප වෙලා කියලා දන්නවනම් අපිට දැනෙනවනම් කියන්න ඕනේ මට තරහ ඇවිල්ලා කියලා. හැබැයි දැනෙනවනම් ඒ දැනීම බලන්න අපිව වෙන තැනකට එක්ක සමහර හිතගෙන යන්න කැමති මුළු ගමනම අර එහෙම කෝපයකට කිට්ටු නොවි. කෝපයේ තියෙන යාපදාසුනේ. හැබැයි යාපදාසුනේ තිබුණත් ඒ කෝපය තියෙන අසහනය, පීඩනය, දැවීම, තැවීම මේ ආසනීයට දැන්. ඉතින් ඒ කෝපය අපි ඇතුලේ තිබුණොත් යාබ්බදාසනේ නෙමෙයි මෙතනම තිබුණොත් එහි දුක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොනතරම් ඇඟට වෙහසක් දැනෙනවද? මොනතරම් ශාරීරික ක්‍රියාකාරීත්වය පීඩණයකට ලක් කරනවාද අපි මේවා ගැන කතා කළා. කොයිතරම් දුරට මතකය විකෘති වෙනවද? අමතක වෙනවද? මතකය විකෘති වෙනවද? ඔය නිින්ද පිළිබඳ ගැටලුව නැති. නිින්ද නොයෑම පිළිබඳ ඒ ගැටලුවට හැඟීම් පැත්තෙන් ආවේග පැත්තෙන් හේතු වෙන කියන්නේ සුවදායක නිින්දකට බාධා කරන මූලික හැඟීම් තුනක් තියෙනවා. එකක් බිය. බියත් එක්ක නිදා ගන්න බෑ. දෙවෙනි කාරණේ සැකය. ලොකු සැකයක් හිතේ තියෙන කොටත් නිදා ගන්න බෑ. නිදා ගන්න දෙන්නේ නැහැ සැකේ. හැබැයි මේ දෙකටම වැඩිය කෝපය. කුපිත වුණු හිතකට නිදාගන්න බැහැ. නිදාගන්න දෙන්නේ නෑ. එතකොට මේ හැඟීම් තුන ආවේග තුන අඩු වැඩි වශයෙන් අපේ නිින්දට බාධා කරනවා. ඉතින් අපි කාටත් මොන ගැහෙනවා දීර්ඝ කාලීන වශයෙන් මේ නිින්ද ප්‍රශ්නයක් කරගත්ත ප්‍රශ්නයක් වුණු කල්යාණ මිත්‍රයන් උපදේශ අහනවා. ඉතින් බැලුවොත් වෙන හේතු තියෙන්න පුළුවන්, කායික හේතු තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි මානසික පැත්තෙන් බැලුවොත් මේ ප්‍රධාන හැඟීම් තුන, ආවේග තුන අඩු වැඩි වශයෙන් ආක්‍රමණය කරලා තියෙනවා ඒ මනස. කොහොම හරි නිදාගත්තා කලබල හීන අඬන හීන අති වැටෙන හීන හෘදයාබාධ හැදෙන හීන වලින් තමා ඇහැරෙන්නේ ඉතින් මේ බොහෝ කාරණා තියෙනවා. දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන කියනකොට ඔය ඔක්කොම අපිට මතක් වෙනවා. ඉතින් මෛත්‍රී භාවනාවේ ආනිසංස නොකිය මෛත්‍රිය නැති කෝපේ තියෙන තැනක ආදීනව කතා කිරීම පහසුයි. මොකද ඒක අපි කාගෙත් අත්දැකීමක්. අරව විශ්වාසයක් නෙන්නේ නෑ මේක අත්දැකීමක්. ඔය ආසාත්මිකතාව පිළිබඳ එයින් දුක් විඳින විවිධ ආහාර වලට පමණක් නෙමෙයි සමහර ඇඳුම් වලට සමහර පළාත් වලට දේශගුණ වලට විවිධ උපකරණ වලට බැලුවොත් ළඟින් හෝ ඈතින් මේ නුරුස්නා බව හේතු වෙනවා බලපානවා ඉතින් කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි දැන් මේවා අපි හොඳටම දන්න දේවල්. මේක කවුරුවත් මෙතන ඉන්න කිසි කෙනෙක් ඔබ හෝ මම මේ අද ආපුරා කියා ජීවිතේ පළවෙනි වතාවට නෙමෙයි අහන්නේ. ඉතින් අපේ ඔළුව මේ සියල්ල දන්නවා. මේ කියපු හැම දෙයක්ම දන්නවා, නොකියු දේවලුත් දන්නවා. ඉවට වැඩි දේවල් දන්නවා. කවුරුවත් ඒ නිසා කෝපය හොඳයි කියන්නේ නැහැ. තරහ ගන්න එක හොඳයි කියන්නේ නැහැ. යාන්තම් හරි බුද්ධියක් තියෙනවා නම් යාන්තම් උගත්කමක් තියෙනවනම් ඒ අල්පමාත්‍ර වූ හෝ උගත් බව සහ බුද්ධිමත් බව කවදාවත් කියන්නේ තරහ ගන්න එක හරි සමීපයි. ලොකු ආස්වාදයක් කියන්නේ. ප්‍රශ්නේ වෙන්නේ අපි හිතගෙන වෙයි තරහ ගන්නේ. මම තරහ ගන්න ඕනි කියලා හිතලා නොවේ තරහ ගන්න. දැන් මේ ඔක්කොම දැනුම තියෙනවා. හොඳ නෑ. නොකත යුතුයි. මෙලෝ වශයෙන් හොඳ නෑ. සෞඛ්‍ය පැත්තෙන් හොඳ නෑ. සමාජමය පැත්තෙන් සමන්ත තියෙන ප්‍රතිරූපයේ පැත්තෙන් හොඳ නෑ. නමුත් ධර්මයේ පැත්තෙන් හොඳ නෑ. පරලෝ පැත්තෙන් හොඳ නෑ. විමුක්ති මාර්ගයේ පැත්තෙන් හොඳ නෑ. මේ ඔක්කොම දන්නවා. තොරතුරු සහ මේ දැනුමේ අඩුපාඩුවක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතලා නොවේ තරහ ගන්න. තරහ ගන්නවද නැද්ද? ඔය තීරණය කරන්න. තීරණය කළා තරහ ගන්න කියලා තීරණය කළොත් මම එන්නම්. එහෙම තරහ අපිට කියන්නේ එහෙම අපේ අතට මේ යතුරු කූරුව දීලා ස්විච් බෝඩ් එක දීලා මෙන්න තරහ ගන්න ඕනේ අතුර මෙන්න තරහ නොගන්න ඕනේ අතුර ඔබ තරහ නොගන්න ඕනේ අතුර එබුවොත් මම ඉන්නේ නැහැ හැබැයි තරහ ගන්න ඕනේ අතුර එබුවොත් මම එනවා මේ කීබෝඩ් එක යතුරු පූර්ව ඔබ අතේ තියෙන්නේ කියලා මේ හැඟීම් ආවේග කල්‍යාණ මිත්‍රේනි අපිට කවදාවත් යතුරු කූරුව දීලා නැහැ. ඒ අයව පාලනය කරන්න පුළුවන් යතුරු කූරුව ඒ අය අපිට දීලා නැහැ. ඉතින් අපි හිතලා නෙවෙයි තරහ ගන්නේ. හිතලා නම් තරහ ගන්නේ අර සියලුම දැනුම අපිට ගෙනැල්ලා එතෙන්ට ගෙනැල්ලා විද්‍යාත්මක දැනුම, සමාජමය දැනුම, අධ්‍යක්ීම් පැත්ත, ජනකතා, ත්‍රිපිටකය මේ සියල්ල ගෙනැල්ලා අපිට පුළුවන් තුලනාත්මකව බලලා සංසන්දනාත්මකව බලන්න. නෑ. කවුරුවත් කියන්නේ නැහැ තරහ හරි කියලා. විද්‍යාව කියන්නේත් නැහැ, ධර්ම කියන්නේත් නැහැ, සමාජය කියන්නේත් නැහැ, කවුරුවත් කියන්නේ නැහැ. තරහ ගන්න. එහෙමනම් හරි ලේසි. හැබැයි එහෙම ඉඩක් නැහැ මෙතන. අපිට එහෙම ඉඩක් අවකාශයක් ප්‍රස්තාවක් නැහැ. එබඳු කිසිදු අවකාශයක් නොදිහි ශනේකින් යකා වැටෙනවා. ශරීරයෙන් යක්ෂා රූඪ වෙනවා. ඉතින් මොකද කරන්නේ? මෙතනදී තරහ නොගෙන සිටීම විශිෂ්ටතම වූ හැකියාවක්. ඒ අති විශිෂ්ට හැකියාවක් කෝපන වී සිටින. නෑ මම තරහ ගන්නෑ කියන තීරණය කෙනෙකුට ගන්න හැකියාව තියෙනවා නම් අවකාශය තියෙනවා නම් එය අති විශිෂ්ට වූ ස්වභාවයක්. එතෙන්ට තමයි අපි කවුරුත් එන්න උත්සාහ කරන්නේ. කතා කරන මමත් හුම්කම් දෙන ඔබත් අපි හැමෝම එබඳු අතිවිශිෂ්ට හැකියාවක් සහිත ස්වභාවයකට තමයි එන්න උත්සාහ කරන්නේ. ඉතින් හැබැයි අපි ඉන්නේ කොතනද? තරහ එන තැන. මේ වෙලාවේ අපි කාගේවත් හිතේ තරහ නැහැ. හරි සතුටින්, සැහැල්ලුවෙන්, මෛත්‍රියෙන් ඉන්න වෙලාවක්. හැබැයි ඊළඟ මොහොතේ තරහ එන්න පුළුවන්. මේ මොහොතේ අපි ආදරයෙන් සිටියට දයාවෙන් සිටියට සංසුන්ව සිටියට ඊළඟ මොහොතේ කන පිට හැරෙන්න පුළුවන්. දැන් මේ ඒ නිසා මේ අපි පටන් ගන්න ඕනේ අපි ඉන්න කොතනද තරහ ආවොත් මොකද කරන්නේ? තරහ ගන්න නැතුව ඉන්නේ කොහොමද කියන එක නෙවෙයි. තරහ ආවොත් මොකද කරන්නේ? කෝප වුණොත් මොකද කරන්නේ? පළවෙනිම කාරණේ තමයි තරහත් එක්ක තරහ නොවී සිටීම. එහෙම කිව්වහම විහිළුවක් වගේ තේරෙයි. මේ මොන විහිළුවක්ද කියලා. නමුත් සියුම්ම බැලුවොත් අපි තරහත් එක්ක තරහයි. තරහ එන එකත් එක්ක තරහයි. එක්ක ඉවලේ නැතිනම් පසුව. තරහ ආපු වෙලාවට ඒ තරහත් එක්ක අපි තරහයි. අපිට අපියම රුස්සන්නේ. එහෙම නැත්නම් තරහ නැති වුණාට පස්සේ ඇවිල්ලා විප්ලවයක් කරලා පෙරලියක් කරලා තරහ යනවා ඊට පස්සේ අහිංසක අපි ඉතුරු වෙනවා පසුතැවිල්ලත් එක්ක ඉතින් ඒ නිසා පළවෙනිම කාරණය තරහ ගැන තියෙන ව්‍යාපාදයේ අතයි. තරහ ගැන තියෙන ව්‍යාපාදයේ අතයි. අභ්‍යාපච්චෝ හෝමි එහෙම නැතුව ඉන් එහාට ගමනක් නෑ. තරහත් එක්ක තරහ ගත්තොත් නම් නිවෙන්න බෑ. ඒ වෙලාවට තමයි කොයි වෙලාවෙද හිත කෝප වුණු වෙලාව. හිතට තරහ ආපු මොහොත. අන්න ඒ මොහොතේ තමයි ඔබ ඔබට ගැඹුරින්ම ආදරය කරන්න ඕනේ. ඔබට ඔබේ ආදරය ගැඹුරින්ම දැනෙන්න ඕනේ වෙලා. මම මට කොච්චර ආදරේ. මම මට කොපමණ කැමැතිද? මම මට කොපමණ ප්‍රේම කරනවද? අන්න ඒ කාරණේ මතක් කරගන්න. ඒ තමයි ඇත්ත. අපි ආදරය කරන්නේ අපිට විතරයි. අපි කියනවා අනිත්‍යයට ආදරේ කියලා කියන එක විතරක් නෙමෙයි අපිට දැනෙනවා. ඒක දැනීමක්, අත්දැකීමක්. හැබැයි අපි අනිත්‍යයට ආදරේ කරන්නේ අපි අපිට ආදරේ කරන නිසා. අපි අපේ අවශ්‍යතාවලට ආදරේ කරන නිසා. අපේ ඕනෑපාකම් වලට අපි ආදරේ. ඒ ඕනෑපාකම් අනිත්‍යය නැතුව අපිට සම්පූර්ණ කරගන්න බෑ. ඒ තනිකම තව කෙනෙක් නැතුව අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපි තව කාටවත් සාදරය කරන එකක් නෑ මේ තනිකම නැති කරගන්න. ඒ තනිකම් පමණක් නෙමෙයි ඉනිහා දේවල්. සාමහා දේවල්. අපි අපිට ආදරේ ඒක තමයි. අපි අපිට කොච්චර ආදරේද ඒ මට්ටමට තමයි අනිත් අයට ආදරේ. ඉතින් මෙතනදි කියන්නේ මොකද්ද? මේ ඇත්ත. මේක ඇත්තක්. මේක අසාරින්න ඕනේද නැද්ද? ඒක වෙනම කාරණයක්. හැබැයි මේකනේ වර්තමාන යථාර්ථය අපි අපිට කැමතියි කියන එක. අපි අපිට ආදරෙයි කියන එක. එතකොට මේ ඒ ඇත්ත අත්දකින්න. විශේෂයෙන් කෝප වුණු වෙලාවක තරහ ආපු වෙලාවක ඒ ඇත්ත අත්දකින්න. මතක් කරලා දෙන්න. මම මතක්. මම ලෙඩක් නැතුව ඉන්නකොටත් මට ආදරේ. මම රෝගී වුණාමත් මට ආදරේ. වැඩිපුර මට මගේ ආදරය ඕනෙ වෙන්නේ මම රෝගී වුණා. නිරෝගීව ඉන්න වෙලාවට වැඩිය. වැඩිපුර අපිට අනිත් අයගේ ආදරය අවශ්‍ය වෙන්නේ අපි අසරණ වුණාම. ප්‍රබලව ඉන්න වෙලාවට නෙවෙයි. Tamanට Tamanගේ ආදරයත් වැඩිපුර අවශ්‍ය වෙන්නේ දැනෙන්නේ දිය යුත්තේ Taman වැටෙන අසරණ වුණා ඉතින් කෝප වුණාම තරම් අසරණ වෙන්නේ අන් කවර අවස්ථාවකවත් අපි ඔළුව අපේ ඔළුව පිළිගන්න කැමති නැති වුණාට ඔළුව හිතනවා කෝප වුණාම හරි ප්‍රබල කෙනෙක් බවට පත් වෙනවා හරි බලවත් කෙනෙක් බවට පත් වෙනවා මට කවුරුවත් ඕනේ තනියම ඉන්න පුළුවන් උඹලා කවුරුවත් එපා කියලා තමයි කෝපය ආවහම කෝපය අපේ දිවහරහා කියන්නේ අපිට එහෙම කියන්න ඕනේ කෝපය අපි ලව්ව එහෙම කියවනවා කවුරුවත් ඕනේ ඉතින් හැබැයි කෝපය කියන්නේ හිස් පඹේ හිස් පඹේ ලස්සනට ඇඳගත්ත හිස් හඹේ. ඒ හිස් බව දකින්න මේ කෝපය මහා ගාම්භීර ඇඳුමක් ඇඳගෙන ඇඳගත්ත හිස් හඹේ සමන කෝපය. එයාට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ බව කපුට දන්නේ අසරණයි ඒ කෝප වුණු වෙලාවට වැඩියෙන් Tamanට ආදරේ දෙන්න. ඒ ස ආදරය ස දයාව යම් තාක් ලැබෙනවද ඒ තාක් ඒ මට්ටමට අර කෝප ගින්න නිවෙනවා හැබැයි ඇයි මං තරහා ගත්තේ? ඇයි මට තරහා ආවේ? මං කොච්චර උත්සාහ කරනවද කෝප නොවී ඉන්න? දැන් මේ වගේ කී කිත හිත ඉඳ ගියොත් තව තරහ වැඩි වෙනවා. අර තරහ ගත්ත කාරණේට තරහ එනවා. තරහ ගත්ත එක ගැනත් තරහයි. ඉතින් කවදාවත් ඉවර වෙන්නේ නැහැ මේ විදියට. දෙවෙනි කාරණේ තමයි මේ ධහම අපිට උපකරණ ටිකක් දෙනවා. දැන් මේක හරි වැදගත්. මේ තරහ හොයන්නේ ආයුධ. කෝපය, වෛරය, ව්‍යාපාදය හොයන්නේ ආයුධ. කඩු තුවක්කු කිනිසි මේවා තමයි හොයන්නේ. ඉතින් ඒවා තමයි ඉල්ලන්නේ. තමන්ගෙනුත් අනිත් අයගෙනුත් කෝපය ඉල්ලන්නේ ආයිද? ඒ ආයුධ දෙන අයට තමයි කෝපය කැමති. කෝපයට පිටුරු දාන, කෝපගින්නට පිටුරු දාන සහ කෝපයේ ඉල්ලන ඉල්ලන ආයුධ දෙනවා නම් කවුරු කවුරු හරි ඒ අයට තමයි කෝපය කැමති. ආයුධ වෙනුවට දහම උපකරණ ටිකක් මේ දෙක දෙකක්. සටන් කරන්න, කෝපයෙන් සටන් කරන්න ආයුධ ලැබීමත් ඒ ආයුධ සම්හද්ද වීම. ඔය කෝපයේ එක මුහුණුවරකට දහමේ කියන උපනාහ කියන උපනාහ. උපනාහ කියන්නේ මේ සන්නාහ සම්නද්ද වීම. එතන හැම වෙලෙම ඉන්නේ සන්නාහ සම්නද්දව. හරියට අපේ විවහාරේ තියෙන්නේ මේ අබ ටිකක් දැම්මොත් පුපුරනවා කියලාන්නේ ඒ මට්ටමේ තමයි. ඉතින් කෝපයට පුළුවන් ඒ මට්ටමට පුද්ගලයෙක්ව ගේන්න. ඒතර ආයුධ ඉල්ලන්නේ නැහැ. ආයුධ සන්නා සන්නද්ධව ඉන්නේ. කලින් ඉල්ලලා ඉල්ලලා ඒවා එකතු කරගෙන ඉන්නේ. දැන් එහෙම තැනකට මෛත්‍රිය, දහම, උපකරණ ටිකක් දෙනවා. ඒ උපකරණ දෙන්නේ ස්කෝපයෙන් කවුරුවත් සමග සටන් කරලා අරද්දන්ට දිනත් නොවේ. කෝපය කෝපයෙන් තමන්ව බේරගන්න. ඒ උපකරණ ඒ ආයුධ නෙමෙයි උපකරණ. ඉතින් ඒ එහෙම උපකරණ 10ක් ගැන අපි සඳහන් කරන්නම් දහමේ තියෙන කාරණා කෙටියෙන් සඳහන් කරන්නම් පළවෙනිම උපකරණය තමයි කෙනෙක් දැන් අපිට මේ ප්‍රශ්නේ ඉන්නේ අපි තරහ ගන්න නැතුව ඉන්න හදනවා. දැන් බොහෝ දෙනෙක් කියන කාරණය. ඔබතුමා කියන්නේ කෑස් අපිට තරහ ගන්න ඕනේ නැහැ. තරහ ගන්න නැතුව ඉන්න තමයි අපි හදන්නේ. මෙච්චර මෛත්‍රී කරනවා. දැන් අනිත් අය එහෙම ඉන්න දෙන්නේ නැහැ. ඒක ඇත්ත. hina යනවා hina ගියාට මේක ඇත්ත. එහෙම අපිට gederවත් ඉන්න දෙන්නේ නැහැ. අම්මා ඉන්න දෙන්නේ දරුවෝ කියනවා. තාත්තා ඉන්න දෙන්නේ දරුවෝ කියනවා. දරුවෝ එහෙම ඉන්න දෙන්නේ නැහැ කියලා දෙමව්පියෝ කියනවා. තරහ ගන්න නැතුව. ලේලිලා පෑනලා එහෙම ඉඳ දෙන්නේ නැහැ කියනවා මාමලා නැන්දලා ඉඳ දෙන්නේ නැහැ කියනවා සාම්පුරුෂයා ඉඳ දෙන්නේ නැහැ භාර්යාව ඉඳ දෙන්නේ නැහැ කියනවා අල්ලපු ගෙදර ඉඳ දෙන්නේ නැහැ හැකියාව කරන තැන ඉඩ දෙන්නේ ආණ්ඩුව ඉඩ දෙන්නෙත් නැහැ විපක්ෂයේ ඉඩ දෙන්නෙත් නැහැ ලෝකෙ ඉඩ දෙන්නෙත් නැහැ ඉතින් එහෙම කාලගුණී ඉඩ දෙන්නෙත් නැහැ මේ කවුරුවත් අපිට තරහ ගන්න නැතුව ඉන්න ඉඩ දෙන්නේ මොනවා හරි කරනවා අපේ තරහ උස්සයි ඒ අපි මොකද කරන්නේ? අපිට කැලේට යන්නද කියන්නේ? තනියම ඉන්නද කියන්නේ? මේ පුළුවන් නම් යන්න. පුළුවන් නම් එවන්ට ගිහිල්ලා බලන්න මේ ප්‍රශ්නේ විසඳෙනවද කියලා. මේ එහෙම තරහක් ආවම දැන් අපි හිතනවානේ කවුරු හරි ඉන්න අපිට තරහ එන්නේ කියලා. ඒතර කවුරු හරි නිසා, ආගේ හරි වචනයක් හෝ ක්‍රියාවක් නිසා. ওই දෙක නිසානේ අපිට තරහ එන්නේ එක්ක කෙනෙක් කියන දෙයක් නැත්නම් කරන දෙයක්. ඒ කරන දේ කියන එකට නොකිරීමත් අයිති. කිරීම පමණක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන දේක් කරන්නේ. බලාපොරොත්තු වෙන දේක් දෙන්නේ නැහැ. අපි ආසාවෙන් අහන්න ඉන්නවා යමක් එහෙම කියන්නේ. ඊළඟට අපි අපි හිතන විදිහට නෙමෙයි කතා කරන්නේ. අපි කැමති හැම වෙලෙම කතා කර කර ඉන්න එහෙම කතා කරන්නේ නැහැ. අපි කැමති මෘදු ස්වරයෙන් කතා කරනවට හැබැයි එහෙම නෙමෙයි කතා මොනවා හරි. ඒතර වචනේ කිව්වහම කියන දෙයි නොකියන දෙයි ස්වරයයි ඔක්කොමයි. ආයක ක්‍රියා ගත්තාම කරන දෙයත්යි නොකරන දෙයත්යි. දැන් මේ මොනවා නිසා හරි අපිට තරහ එනවනේ. ආවහම ඔන්න දහම කියනවා මෙන්න පළවෙනි උපකරණය. මොකද්ද? එහෙම නැත්නම් පළවෙනි ක්‍රමවේදය. tool කුමක්ද? දැන් මේ මෙයා වචන මෙයා වචන සරයි තමයි හිත රිදුනේ හැබැයි මෙයාගේ කායික ඇවතුම් පැවතුම් වල ප්‍රශ්නයක් නැහෙනි. එහෙම නැත්තම් නැත්තම් එහෙම හිතන්න. එහෙම හිතලා අර යාගේ වචනේ නිසා ඇතිවෙච්ච අපේ හිතේ කෝපයක් ඇති වුණා නම් ඒ කෝපය අතාරින්න. අර වචනේ මේ එල්ලිලා ඒ වචනේ මේ එල්ලිලා තව තව තව තව තව තව කෝපේ ගොදුරක් බවට පත් වෙනවා වෙනුවට බලන්න දැන් කායික අවතුම් පැවතුම් වලින් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ හිත රිදුනේ මෙයාගේ වචනේ. ඉතින් බලන්න අර හිත නොරිදවන කායික ඇවසුම් පැවතුම් දිහා. දෙවෙනි ක්‍රමය තමයි සමහර කෙනෙක්ගේ වචන හොඳයි හැබැයි කරන කියන දේවල් නිසා අපේ හිත රිදෙනවා. අපිට තරහ එනවා. දැන් එතකොට මේ සමාවෙන්ද කරන දේවල් නිසා කියන දේවල් නිසා කරන දේවල් නිසා තරහ එනවා. හැබැයි කතාව හරි ලස්සනයි මෘදුයි ආදරණීයයි, දයාබරයි, ඒ ඔක්කොම හරි. හැබැයි කායික ක්‍රියා නම් හරිම දරදඬුයි ගොරෝසුයි. දොරක් අරින්නේ වහන්නේ මුළු ගෙදරම හෙලවෙන විදිහ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ දඩබ්බර කායික ක්‍රියාවලම එල්ලිලා එල්ලිලා එල්ලිලා ඒ උලම තව තව ගැඹුරට එනගන්න නැතුව අපේ පපුවේ අර කතාවේ තියෙන හොඳ පැත්ත ගැන හිතන්න. ඒක අවධානය යොමු කරන්න. ඒ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි දැන් සමහර කෙනෙක් අපිට අපි තරහ අපිට තරහ එනවා කෝප වෙනවා පුද්ගලයන් සම්බන්ධ ඒකට බලන්ට එයාගේ කතාවත් හරිම අමිහිරි. හැසිරීමත් අමිහිරිද. එහෙම අයත් ඉන්නවනේ. දැන් අර පළවෙනි එක සහ දෙවෙනි කාරණේ කියනකොටම තර්ක කරන ඔළුව බුද්ධි ඇවිල්ලා කි. මම මේ කියන්න කලින්ම මේ කල්යාණ මිත්‍රයන්ගේ තාර්කික බුද්ධිය ඇවිල්ලා කියන්න තියාව. එහෙම දෙන්නෙක් ඉන්නවනම් අපිට පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ වචනත් ඒ වගේ හැසිරීමත් ඒවා. ඒතර මොකද කරන්නේ? දැන් මේ තර්ක කරන්නේ බෑයි කියලා හිතන ඔළුව. අපේ ඔළුවේ තියෙන කොටසක් බෑම කියලා හිතනවා. ඒකටම තමයි හේතු හොයන්නේ. ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඔය සියල්ල දැකලා තියෙනවානේ. ඒකටත් තියෙනවා. උපකරණයක් දෙනවා. ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. මේවා අහනකොට කියවනකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ ඇතිවෙන ඒ ගෞරවය, ඒ සද්ධාව, මෙතකයි කියන්නේ. අපි කොච්චර ණයද කියලා හිතනවා අපේ ශාස්ත්‍රය. ඔව් එහෙම ආයේ ඉන්න පුළුවන්. කතාවත් හරිම රළුයි, ඇසිරීමත් ඒ වගේ. හැබැයි අතරින් පතර අතරින් පතර ඒ ඇත්තන්ගේ හදවත විවෘත වෙනවා. මේ වචනේ තියෙනවා චේතසෝ විවර. විවර කියන්නේ විවෘත වෙනවා. ඒ సంతානයේ විවෘත වෙනවා අතරින් පතර හරි කලින් කලට හරි මේ ධහම ස්පර්ශ කරන්න. දර ඔක්කොම ඇත්ත. හැබැයි ඉඳලා හිටලා හරි මේ භාවනාවක් පිළිබඳ ආධ්‍යාත්මික කාරණයක් පිළිබඳ උනන්දුවක් කියයිද එනවා.